නමෝ තස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ධම්මං සංඝං නමස්සාමි ආතාපි අම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සන්ති इति ඔහුගේ ටිකේ මම හිතනවා අපි සති මම මාස දෙකකට කිට්ටුයි වගේ අපි ධර්ම සාකච්ඡාවට ඒ ටිකේම අර තනින් තන වගේ සතිපට්ඨානය කියන දේශනාව ආශ්‍රය කරගෙන සිහිය පිහිටුවා ගැනීම කියන ඒකායන ඒ ඒ ඒ අර්මාර්ථය පෙරදරි කරගෙන කල්පනා කළා කතා බහ කළා ධර්ම සාකච්ඡාවන් සිදු කළා පස්සේ අර යෝජනාවක් ආපුහඳ මේක නැවතත් මුලක ඉඳලම කතා බහ කරන්න තියෙනවා නම් හොඳයි කියන ඒ අදහසත් එක්ක මමත් කල්පනා කරා එහෙමනම් එහෙම කරන්න ගියොත් හොඳයි කියලාද. ඉතින් ඒ ඒ අදහසින් තමයි අද දවසේදී මේ මේ විදිහේ වැඩසටහන නැවතත් ආරම්භ කරන විදිහේ එහෙම එකකට අඩිය තියලා තියෙනවා. ඉතින් පිටතනේ මූලිකවම ගත්තාම අපි දන්න මේ ධහමේ අපි දැකලා තියෙනවා අහලා තියෙනවා සමතය සහ විපස්සනාව කියලා දෙකක්. ගැන සඳහන් වෙනවා කියලා. එතකොට පළවෙනියෙන්ම මම කියන්න සන්තෝසයි කියන්න ඕන ඔය සමතය සහ විපස්සනාව කියන දෙකම සතිය වැඩිම තුලින් දියුණු වෙන විත්‍ය බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා සූත්‍රවල ඔයත්න්ට කැමති නම් හොයලා බලන්න පුළුවන්. ඒ කියන ගමනේදී එහෙමනම් සතිය වැඩිීමේ ඒ සතිය වැඩිීමේ මූලාරම්භයේ ඉඳලම හිතේ තැම්පත් බව කියන සමතයත් කරුණාකාරණා නිවැරදි ආකාරයෙන් දැක ගන්නවා දැන ගන්නවා තේරුම් ගන්නවා අවබෝධ කරනවා කියන විදර්ශනාව හෝ විපස්සනාවත් එහෙම නැත්නම් අනිත්‍ය භාවය දුක්ඛතාවය සහ අනාත්මතාවය අපි තේරුම් ගන්නට පටන් ගන්නවා ඒ කොහොමද සිහිය වැඩිීමේ මුල ඉඳලම යන අවධානයේ ඉන්න. එතකොට මේ සතිපට්ඨානය කියන මේ ක්‍රමයේ තුලදී ප්‍රධාන තැන දෙන්නේ පින්නතුනේ සිහියටයි ප්‍රධාන තැන දෙන්නේ අවධානය යොමු වෙන දෙයටයි නමුත් මීට පෙර අපේ ප්‍රධාන අවධානය හෝ අපේ මූලික අභිප්‍රාය අපේ මූලික උමනාකම අපේ උමනාවට සිද්ධ වුණා වෙන්න පුළුවන් මගේ කැමැත්තට සිද්ධ වුණා වෙන්න පුළුවන් මගේ මනාපයට සිද්ධ කළා වෙන්න පුළුවන් ඒ මගේ කියන ඒ තැනිනුත් නිදහස් වෙලා මගේ මනාපය කියන එකනුත් නිදහස් වෙලා බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා උගන්වනවා උන්වහන්සේගේ අර සාරාංශකේ කල්පලක්ෂයක් මුළුල්ලේ තියෙන ඒ අත්දැකීම් ගොන්නත් එක්ක එකතු කරගෙන වර්තමාන මොහොතේ ජීවත් වෙන්න පුළුවන් නම් එහෙමනම් මගේ කියලා දෙයක් වර්තමානයේ නැහැ කියලා කියනවා. මේට කලිනුත් කිව්වා වගේ අපි මේ වැඩසටහන පටන් ගන්නට කලින් වට ධර්ම සාකච්ඡාවක් කළා. දැන් ඒව අතීතයට ගිහිලා තියෙනවා. අපිට ඒක පණවන්න පුළුවන් අතීතයක් හැටියට. ඒක වෙනම හදලා පෙන්වන්න පුළුවන්. මේ වැඩසටහන නැත්තම් මේ ධර්ම සාකච්ඡා ඉවර වුණාට පස්සේ තව යම්කිසි වෙලාවකින් එතකොට අනාගතයක් තියෙනවා. හෙටකින් දවසක් තියෙනවා. තියෙන පුළුවන්. කොහොම නමුත් ඒක අතීතයට වැටෙනවා. හැබැයි වර්තමානයේ කියන එක තුල අර කියන විදිහට පැනවීමක් කරන්න විදිහක් නැහැ. මොකද ඒක ගලාගෙන යන ප්‍රවාහයක් හින්දා. අතීතයක් සහ අනාගතයක් අතර තියෙන ඊටාම සුළු කාල පරිච්ඡේදය තමයි වර්තමානය කියලා කියන්නේ. ඔන්න ඔය වර්තමානය අපිට අල්ලගන්න බෑ, ගැට ගහගන්න බෑ. මගේ කියලා තියාගන්න බෑ. පුළුවන් නම් ලොකු අපංකමක්. ඒ වර්තමානය තුල පිහි පිහිටුවා ගැනීමේදී එහෙමනම් ඔය කියන අනාත්මය එහෙම නැත්නම් ආත්ම භාවයක් නැති ඒ අවබෝධය ස්ථිරතාවයක් නැති එහෙම නැත්නම් අනිත්‍ය වූ ස්වභාවය තේරුම් ගන්නා බව මේ ලෝකේ දේවල් අල්ලගෙන ඉන්න බෑ ඒ දේවල් වෙනස් වෙනවා කියන ඒ දුක් සහිත භාවය දුක්ඛතාවය කියන මේ කාරණා අපි අවබෝධ කරගනිමින්මයි භවනාව ඉදිරියට කරගෙන යන්නේ. එහෙම නැත්නම් සිහිය ඉදිරියට පුරුදු කරගෙන යන්නේ. එතකොට පින්නතුනේ මම අර මුලින් කිව්වා වගේ අපි ඉගෙන ගන්නකොට සිහියට ප්‍රධාන තැනක් දෙන්න ඒක නම් අපේ භාවනාව වෙන්නේ එහෙමනම් අපි මේ විදිහට සිහියට ප්‍රධාන තැනක් දෙන්න දෙන්න දෙන්න දෙන්න ඒකට යොමු වෙන්න යොමු වෙන්න නැඹුරු වෙන්න නැඹුරු වෙන්න අපේ ජීවිතය තුළ සමත ගුණයත් විපස්සනා ගුණයත් කියන මේ காரணා දෙකම වැඩෙන්න පටන් ගනීවි. ඔකට ධර්මයේ කියනවා යුගනන්ද කියලා. එතකොට මූලිකව ඉඳලම අනාත්මයට තත්තු කරනවා නම් අනාත්මය ස්පර්ශ කරනවා නම් මේ කියන සිහිය අපි වර්තමානය තුල කරන කියන දේවල් වලට අවධානමත් වෙන එකයි ඊළඟට අපිට කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් මට වරහන් ඇතුළේ කියන්න පුළුවන් අපි සිහි පුරුදු කරනවා කියලා මේ ඇත්තටම කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අර දුකෙන් නිදහස් වෙන ඒකායන මාර්ගයේ වෙච්ච ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරනවා කියන එක. එතකොට ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙන කාරණාටම මේ සතිය තුල නැත්නම් සතිපට්ඨානය පුරුදු කිරීම තුළින් අපේ ජීවිතවල ගොඩනැගෙන්න පටන් ගන්නවා. අපි පොඩ්ඩක් බලමු මේක වෙන්නේ කොහොමද කියලා. පළවෙනිම ක්‍රමය තමයි ඇත්තටම කියනවා නම් අපේ ජීවිතවල යම් කිසි විදිහක සංවර භාවයක් තියෙන්න ඕන. යම් කිසි විදිහක සුරක්ෂිත භාවයක්, සීමා සහිත භාවයක් තියෙන්න ඕන. අන්න ඒකට සීලවන්ත වෙනවා නම් හොඳයි. ඒක ලේසි. සීලවන්ත වීමත් එක්ක හරි ලේසි මේ සිහියට යන්න. සිහිය සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන්න සතිමත් වෙන්න හරිම ලේසියි. ওই සිහිය එතකොට ගලාගෙන යන්න පුළුවන් පැටි සාමාන්‍ය ජීවිතයේ ඉඳලාම අපි කරන්න පටන් ගත්තොත් එහෙම අපි හිතනවා භාවනාව තුළදී විතරයි එහෙම නැත්නම් පරයන්කේට වාඩි වුණාම නැත්නම් ආසනයක නැත්නම් වාඩි වුණාට පස්සේ විතරයි පරයන්කේදී විතරයි හෝ සක්මන් මළුවේදී විතරයි අපි මේ භාවනාව කරන්නේ. එහෙම නැත්නම් සිහිය පුරුදු කරන්න කියලා හිතනවා නම් ඒක එතකොට ඒ කියන අවස්ථාවට විතරක් ආවේනික වෙච්ච කාරණාවක් විතරක් වෙනවා. ඒ වුණාට බුදු පියාණන් වහන්සේගේ දේශනාව තමයි ඒකායන වයම් වික්ඛවේ මග්ගෝ තථානං විසුද්ධියා සෝක පරිද්දවාණ සමතික්කමාය දුක්ඛ දෝමනස්සං අසං අත්තංගමාය ඥායස්ස අධිකමාය නිබ්බානස්ස සච්චිකිරියාය එතකොට අපි හිතන්ට නාකයි අපිට දුක් දුම්නස් ඇති වෙන්නේ ශෝක සංතා ශෝක සංතාපයන් නැති වෙන්නේ භවනාව තුළදීම කියලා. සාමාන්‍ය ජීවිතයේදී අපි ඕනෑතරම් ඒ වගේ දේවල් වලට මුහුණ දෙනවා. එතකොට ඒ හැම එකක්ම තුලින් නිදහස් වෙන්න පුළුවන් බව ඒ හැම එකකින්ම විමුක්තියක් ලබන්න පුළුවන් බව නිදහසක් නිවීමක් සැනසීමක් ලබන්න පුළුවන් බවයි බුදුරජාණන් වහන්සේ අපිට ඉඟි කරලා පෙන්නලා දෙන්නේ හරියට දරුවෙක්ට කතා කරනවා වගේ පුතා ඔයා මෙන්න මේක කරන්න මේක කරොත් එහෙම ඔයාට දුකක් නැතුව තැවුලක් නැතුව ඉන්න පුළුවන්. ඔයාට හිතේ දුකක් හරි ශාරීරික දුකක් හරි තියෙනවා නම් ඒ වගේ නිදහස් වෙලා ඒ වගේම බැහැර වෙලා සැනසille ජීවත් වෙන්න පුළුවනි කියලා අපිට ආරාධනා කරලා දෙනවා. ඒ වෙන මොකක්වත් කරන්න නෙවෙයි සිහියෙන් ජීවත් වෙන්න කියලා. එතකොට සාමාන්‍ය ජීවිතය ගැන කතා කරද්දී ඔයයන්ට මම යෝජනාවක් කරනවා. අපි කතා බහ කරනකොට අපේ කතාව සමහරක් වෙලාවට හැඟීම්බර භාවයත් එක්ක එකතු වෙලා තියෙනවා. සමහරක් වෙලාවට ඉරිසියාවක්, තරහක්, වෛරයක්, ප්‍රතික්ෂේප කිරීමක් විශේෂයෙන්ම අකමැති බවක් ආදී කියන හෝ ඊටත් වඩා වෙනස් විදිහේ මාන්නයක් වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ කෙලෙස් එක්ක යට වෙලා කතා බහ වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට සාමාන්‍ය එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු කරද්දී හරි අපි යම්කිසි දෙයකට නුරුස්සනා බවක් තියෙනවා නම් එතකොට කතා කරන වචන වල ස්වභාවය ඊට වඩා චුට්ටක් වෙනස්. ඒ නිරුස්සනා ස්වභාවය හා සම්බන්ධ වෙච්ච ඒ හා යන වචන කතා කරන්න අපි හුරුදු හුරු වේවි පුරුදු වේවි. මේ සිහියේ දියුණුවත් එක්කමයි පුතා අපේ අවධානය අපි ගාවට එන්ට එන්ට අපි අවධානමත් වෙන්න පටන් ගනීවි. අපි කතා බහ කරන වැඩ ගැන කතා බහ කරන වචන ගැන පවා. එතකොට මගේ යෝජනාව තමයි මේ සතිපට්ඨානය පුරුදු කරන්නට පටන් ගන්න විදිහට කතා බහ කරන ඇත්තු හැටියට ඒ දේ පුරුදු කරන්න උත්සාහවන්ත වෙන ඇත්තු හැටියට මම මුලදිම කිව්වා සතිය පුරුදු කරනකොට මේ සිහිය පුරුදු කරනකොට සතිපට්ඨානය වැඩි වීම තුළින් ආර්ය ශ්‍රාංගික මාර්ගයේම සම්පූර්ණ වෙනවා කියලා කතාවක්. එතකොට සිහිය පුරුදු කරගෙන අපිට පුළුවනේ අපේ වචන මිත්‍යා වාචා හැදීර තියෙනවා කියලා හිතමුකෝ. අපි හිතමුකෝ අපි නොහිතා නොදැන අපේ අතරින් අපි අමනාප වෙච්ච වෙලාවකට හරි අමනාපය ඇති වෙන විදිහට කතාවක් එළියට ගියා කියන්නකො. මගේ යෝජනාව මේකයි. මේ භාවනාව ගැන කියලා දෙන හාමුදුරුවෝ හැටියට, ගුරුවරයා හැටියට පැත්තකින්. මම පුතා ඒ වචන ටික ආපහු කියන්න. සමාව ඉල්ලලා ඒ වැරදියට කියපු වචන ටික ආපහු කියන්න අපි මේකට කියමු ලප්තන ලොප් කරනවා කියලා. මිත්‍යා වාචාව සම්මා වාචාවෙන් වහලා දාන්න. නිත්‍ය ආරක්ෂාගික මාර්ගය සම්මා සම්මා ආරෂ්ඨාංගික මාර්ගය බවට පරිවර්තනය කරගන්න. එතකොට ඔයසෝ භාවනාව කියන දේ පුරුදු කරලා තියෙන්නේ භාවනා මෙත්තේදී විතරක් නෙවෙයි. සාමාන්‍ය ජීවිතයේදී පවා සිහියට ප්‍රධාන තැන දීලා තියෙනවා. අර ආතාපි කියන්නේ නැහැ. ආතාපි කියන එකේ තේරුම වෙන අර කෙලෙස් වලින් නික්මීම, ඒ කෙලෙස් වලින් විනිර්මුක්ත වීම. එහෙම නැත්නම් තිබිච්ච අකුසල් තියෙනවා නම් ඒ අකුසල් කුසලයෙන් වහලා දැමීම කියන ආන්ගේ අර්ථයට අපි ඔය ටික ටික ටික ටික කිට්ටු වෙන්න පටන් ගන්නවා. එතකොට මගේ යෝජනාව තමයි ඔයාලට දෛනිකව කරන කතාබහේදී මොකක් හරි අවස්ථාවකදී තේරුණොත් එහෙම මගේ වචනේ පොඩ්ඩක් වැරදුනා කියලා කාට වුණත් කමක් නැහැ. ආයෙත් වතාවක් ඒ වචනේ නැවතත් අරගෙන කියන්න. අහුගේ කාලේ ගැන අත්‍තරම කියනවනම් අපේ අම්මත් එක්ක කතා කරනකොට කාලයක ඉඳලා පුරුදු වෙච්ච අර අමනාප වෙන ස්වභාවයට කතා කරන ස්වභාවයක් මගේ තිබුණා. ඉතින් මම මේක විවෘතව කියන්නේ නැත්නම් ලැජ්ජ වෙන්නේ නැහැ. ඒක ඇත්ත කතාව හින්දා. පස්සේ ඕකම අප දන්නවා අම්මාට කතා කළාට පස්සේ ඒ කතා කරන වචන වලින් අම්මා දුක් වෙනවා. ඒ වචනේ කිව්වහම මමත් දුකයි. හැබැයි මම භාවනා කරන කෙනෙක් පැහැදිලියටම සිහිය ගැන කතා බහ කරන කෙනෙක්. නමුත් අර පුරුද්දෙන් මට නිදහස් වෙන්න බැරි. මෙන්න මේ කියන කාරණාව කරන තාක්කල්. ඒ වචන ටික මෝඩ වචනයක් හැටියට එළියට ගියාට කමක් නැහැ ලෝකෙට. මෝඩකම කෙරෙන්න ප්‍රශ්නයක් නැහැ. කුසලේන පිටීයති කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ. අපි ඒක කුසලෙන් වහලා දාන්න පටන් ගත්තොත් එහෙම කුසල සාගත දෙයෙන් වහන්න උත්සාහ කළොත් එහෙම අන්න ඊළඟ අවස්ථාවේදී අපිට අවස්ථාවක් එනවා ඔපචුනිටි එකක් එනවා අර විදිහට අකුසල් විදිහටම මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවද කුසල් ආකාරයට නැත්නම් යහපත් විදිහට වචනය කතා කරනවාද කියන ඒක අපේ හිත අපිටම කතා කරලා කියයි මොකද සිහිය දියුණු කරන හින්දා ඊළඟට දෛනිකව කතා බහ කරන වචන අතර ඔයත්තන්ට කුලූපක විදිහට කතා බහ කරන්න නැතුව ඉන්නවනම් පුළුවන් නම් සිහිය සම්බන්ධයෙන් කරන්න පුළුවන් කතාවක් දෛනික කතාවක් හැටියට අතරමැදට එකතු කර ගන්නවා. සිහිය ගැන කතා කරන එක දෛනිකව කරන එක්තරා දෙයක් බවට පරිවර්තනය කර ගන්න බලන්න. මේ කාරණාව මම කියන්නේ අද අද සතිපට්ඨානය ගැන අපි මුලින්දලම කතා කරමු කියලා යෝජනා කරපු හින්දා මට හිතෙනවා මේ විදිහටම මේ මෙහෙම මෙහෙම ආකාරයෙන්ම මේකට ගියොත් එහෙම මේකේ හොඳ ස්ටාර්ට් එකක් හොඳ ආරම්භයක් වගේම හොඳ ගමනක් අපිට යන්න පුළුවන් වේවි කියලා. ඒත් එක්කම පුළුවන්කමක් තියෙනවා නම් අනිත් අයවත් යොමු කරවන්න ඕන. සිහියෙන් වැඩ කටයුතු කරන එක එහෙම නැත්නම් ඕපමනාවෙන් කතා බහ කරන එකේ තියෙන ආනිසංස පවා කියලා තියෙනවා. එතකොට තමන් දරන අදහස තුළ තියෙන ඍජුභාවය දිට්ඨි හුජුම් කරෝති කියලා කියනවා අපිට. ඒ දෘෂ්ටිය ඍජු වෙන්න පටන් ගනීවි. තියෙන අඩුපාඩුකම් තියෙනවා නම් ඒව අයින් වෙලා යන්ට යාවි. නමුත් මේකින් කියන්නේ නෑ ඔයත්තන්ට භාවනා වැඩසටහන් කරන්න කියලා නෙවෙයි මේ කියන්නේ හොඳේ. ඒ වුණාට Taman එක කුලූප්පකව ඉන්න ඇත්තන්ට පුළුවන් නම් උගන්නන්න බලන්න. බුදුහාමුදුරුවෝ ඔය අඟුතර නිකායේ හතරෙම හිතන්න උගන්නන මෙන්න මේ සූත්‍රවල Taman කවුරු හරි කෙනෙක්ට ආදරයක් කරනවා නම්, මෛත්‍රියක් දක්වනවා නම්, සේවයක් කරන්න ඕන නම්, සලකන්න ඕනකම කියනවා නම්, ඒ ඇත්තන්ව වහවහාම සතර සතිපට්ඨානයට යොමු කරවන්න කියලා. සතර සතිපට්ඨානයේ පුරුදු කරන තැනට නැඹුරු කරවන්න කියලා කියනවා. එහෙම නැත්නම් පිහිටවන්න කියලා කියනවා. ඉතින් ඔයතෝ මේ කියන සතිපට්ඨානේ නැත්නම් සිහිය පුරුදු කරන්ට පුරුදු වෙන්නේ නැත්නම් හැටියට බලන්න මේ වගේ යුතුයකමක් කරන්න. ඊළඟ එක තමයි දෛනිකව කරන වැඩ කටයුතු වල සිහිය පුරුදු කරන එක. ඕකට පහුගිය ටිකේම මම යෝජනා කරපු ටික තමයි වැඩක් කරනකොට අර සමහර දවස්වල නම් අර සමහර අතෝ ධර්ම සාකච්ඡාවේදී පවා ස්තුති කරන්නත් වුණා. ඒ විදිහට කරනකොට අර වැඩේ කරනකොට ඒ කරන දේ ගැන අහගෙන කරනවා වගේ වුණාම හරි නිස්සලංක භාවයක් තියෙනවා වගේම හිතේ හිමේ දුවන එක ගොඩක් මාඩුයි. අපි ඊට වඩා අපේ ශරීරයට නැත්නම් අපි මේ වර්තමාන මොහොතේදී කරන දෙයට අවධානමත් වෙනවා කියලා. ඉතින් මේ පාරත් කරන යෝජනාව එහෙමම තමයි. ඔයතෝන්ට ඒ කරන වැඩක් මොනවා හරි කරනකොට තමන්ගේ අතපය හැසිරෙවෙන විදිහ ඒක තේරුම් ගන්න බලන්න. අත අත දිගහැරෙනකොට ඒක අපිට දැනෙන විදිහක් පේනවා. අත නැමෙනකොට අපිට දැනෙන විදිහක් පේනවා. මොනවා හරි උස්සනකොට දැනෙන විදිහක් පේනවා. අන්න ඒ ආකාරයෙන් මම මේ කියන්නේ මේ 100%ක්ම මේකට එන්න කියලා නෙවෙයි. නමුත් පුළු පුළුවන් හැටියට මේක මතකයේ තියෙන හැටියට මේකට නිතර නිතර එන්න බලන්න. මේ කියන සිහියට නිතර නිතර පැමිණෙන්න බලන්න. මේකෙන් වැරද්දක් වෙන්නේ නැහැ. මම බොහොම වගකීමෙන් කියන්නේ. ඒත් එක තමන් කරන වැඩේ මොකක් හරි ඒ වෙලාවේදී සද්දයක් එනවනම් ආ ඒ සද්දේ අහගෙන ඒක කරන්න. ඒ සද්දේට සවන් දීලේ වැඩේ කරන්න. එහෙම නැත්නම් යම් කිසි දෙයක් ස්පර්ශ කරනකොට ඒ ස්පර්ශ කරන එක නැත්නම් ඒ අල්ලන එක තමන්ට අතට දැනෙන විදිහක් ඇති. තද ගතියක් හරි බුරුලක් හරි කමක් නැහැ. ඕක ගැන කල්පනා කරන්න දෙයක් නැහැ. නමුත් ඒ තද ගතිය හරි බුරුල් ගතිය හරි ඒක දැනගෙන ඒක කරන්න. ඒ වැඩේ කරන්න. අන්න ඒ ආකාරයට අර තමන් කරන වැඩවලටත් පුළුවන් තරම් සිහිය අරගෙන යන්න බලන්න. එතකොට මේ අපි ආවරණය කරන්නේ අර සම්මා කම්මන්ත කියන ආන්ගේ කාරණාවල් ටික. මේ ආරෂ්ඨාංගික මාර්ගයමයි පුරුදු කරන්න ටික. ඊළඟට කල්පනා වෙනවා නම් කල්පනාවක් කල්පනාවක් හිත යනවා නම් ඇත්තටම කල්පනා කරන්න උවමනාකමක් තියෙනවා නම් වෙන වැඩ කරන ගමන් කල්පනා කරන එක මං හිතනවා එච්චර සුදුසු නැහැ කියලා. නමුත් අපි පුරුදු වෙලා තියෙන්න පුළුවන්. උදාහරණයක් ඇරෙද්දී පහුගිය කාලයකට කලින් මට පුරුද්දක් තිබ්බා මොනවා කල්පනා නොවුණා දානේ වදන්න පටන් ගත්තාම මොනවා හිතෙන්න පටන් ගන්නවා. ලෝකේ නැති දේ. කාලයක් යනකොට තමයි ඔක තේරුනේ මේක පුරුද්දක් වෙලා තියෙනවා කියලා. අන්න ඊට පස්සේ තමයි අර එක වෙලාවකට එක වැඩක් කරනවා වගේ දාන්නේ වලදනකොට වලදනවා විතරයි ඇනුවේ නැහැ ඊළඟට වලදන්නේ මොනවද කියලා plan කරේ නැහැ අන්න ඒ විදිහට ටිකක් කාලයක් අරගෙන දාන්නේ වලදන්න ගත්තා ඔයයන්ට කරන යෝජනාව තමයි කෑම කනකොට මම දන්නවා ගොඩක් බිසි වෙන්න පුළුවන් ගොඩක් කාර්යබහුල වෙන්න පුළුවන් ඒ වුණාට මේ කරන්නේ ඔයත්ගේ සංසාරය වෙනුවෙන්. ඒක හින්දා මං හිතනවා කාලයක් මේකට යොමු කරන්න පුළුවන් වෙයි කියලා. රූපහානි බලබලා කැම කනවා නම් කරුණාකරලා ඒක නතර කරන්න. දුරකථනයේ ඔබ ඔබා කාට හරි කතා කර කර කැම කනවා නම් කරුණාකරලා ඒව නතර. ඒව අයින් කරලා Taman කන කැම එක දැනගෙන කන්ට. කන්නේ මොනවද කියලා දැනගෙන කන්ට. එහෙම නැත්නම් ගල් කැටයක් හැපෙනකොට තමයි අපි දන්නේ. එහෙම නැත්නම් දිව හැපෙනකොට තමයි අපි දන්නේ. ඕම් ඉතින් මොකක් හරි එකක් වුණා කියලා. ධම්මජීව සාංශේ උනාසික අර දේශනාවලක් කියනවා ආරණ්‍යවල අපිට උගන්වන ක්‍රමේ එක බත් ඇටෙත් හොඳට කුඩු කරලා කන්න කියලා. අපිට ඕන තරම් කාලය ගන්න කියලා කියනවා දානේ වදන. ඉතින් ආන් ආකාරයට තමන් එක ජීවත් වෙන්න බලන්න. තමන්ගේ තියෙන දේවල් එක්ක ජීවත් වෙනවා. තමන් කරන වැඩෙත් එක්ක ජීවත් වෙන්න බලන්න. ඊළඟ එක තමයි හිතනකොට අර ඒ කල්පනා කරන එක කල්පනා කරන්න ඇත්තටම වුණා නම් ඒ කරන වැඩේ පොඩ්ඩක් නතර කරලා කල්පනා කරන්න ඕන. ඒක ඇත්තටම කල්පනා කරලා හිතාමතාම හොඳින්ම කල්පනා කරලා ඒ කල්පනාව කල්පනා කරන්න ඕන කාරණේ ඇත්තට අපි හිතමුකෝ සැලසුම් කරන්න තියෙන දෙයක් නම් ඒක හොඳට සැලසුම් කරලා ඉවරයක් වෙලා ඊළඟ වැඩේ වැඩේ කරන්න පටන් මම හිතනවා මෙතන ඉන්න ගොඩක් ඇත්තෝ දැන් රිටයර් වෙච්චා වගේ අය. එතකොට මම හිතනවා කාලේ ගොඩක් ඉතුරු වෙලා තියෙනවා කියලා. වගේම අනිත් ඇත්තොත් අර තරුණ පහේ අය වුණත් මම හිතනවා මේ විදිහට හිත පුරුදු කරන්නට වුණොත් කාලයක් යනකොට අපි මේ ඉගෙන ගනිවි කල්පනා කරන්න ඕන දෙයට කල්පනා කරන්නත් ඒ කල්පනාව නතර කරලා නිදහසේ කටයුතු කරගන්න ඕන වෙලාවට කටයුතු කරන්න. දැනට අපිට ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නේ නෙමෙයි. කල්පනාව හසුරුවගන්නේ කොහොමද කියන එක. ඉතින් ওই දේවල් එක්ක එතකොට අපි පුරුදු කරන්නේ අර සම්මා සංකප්ප කියන කාරණාව තමයි. මේ පුරුදු වෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගයමයි. එතකොට ඕකෙන් ඇත්තටම අපි කරගෙන තියෙන්නේ කරගන්න පටන් අරගෙන තියෙන්නේ අර තියෙන අකුසල ටික කුසලයෙන් වහන්ට යනවා. සම්මා වායාමම තමයි. ඉතින් ওই කියන ආකාරයට අපි මේ ආරෂ්ඨාංගික මාර්ගයමයි පුරුදු කරන්නේ සිහිය පුරුදු කිරීම මත අනික් කාරණා මම විස්තර කරේ නැති වුණා. කොහොම නමුත් ওই විදිහට දෛනිකව කටයුතු කරන කෙනාට බුදුහාමුදුරුව ආරාධනා කරනවා නිස්කලංක තැනකට එන්න කියලා. නිස්කලංක වටපිටාවකට. උදාහරණයක් හැටියට කියනවා නම් අපි හිතමුකෝ රූපහානියක් දාලා තව ඇසට් එකකුත් දාලා කට්ටියක් දෙල්ලනුත් කරන තැනක භවනාවට වාඩි වෙනවාට වඩා මම හිතනවා ගොඩක් හොඳයි. තමන්ට නිහඬ නිස්කලංක තැනක Tamanට මේ මොහොතේදී භවනාවට ආධුනික කෙනෙක් හැටියටම හිතලා භවනාවට අලුතෙන්ම යන කෙනෙක් හැටියට හිතලා වාඩි වෙන්න පුළුවන් ටික වෙලාවක් නිදහසේ වාඩි වෙලා ඉන්න පුළුවන් ලේසිම විදියකට පොඩ්ඩක් වාඩි ඒ වාඩි වෙන්නත් කලින් පුළුවන්කමක් තියෙනවා නම් කැමැත්තක් තියෙනවා නම් ගොඩක්ම හොඳයි අතටම මම යෝජනා කරන්නේ පොඩ්ඩක් සක්මන් කරලා පරයන්කේට නැත්නම් වාඩි වෙන්න එන්න පුළුවන් නම් බොහොම හොඳයි. මම පරයන්කේ කියන වචනේ භාවිත කරන්නම් ආයේ වාඩි වෙනවා කියන එක නේද. සක්මන කෙරෙනකොටත් ඒක සිද්ධ වෙන්නේ හරි සරල විදිහකට. මහා දෙයක් නැහැ. අඩි කීපයක් අරගෙන චුට්ටක් ඉස්සරහට සහ ආපස්සට ඇවිදගෙන යන්න. ඒ ඇවිදගෙන යනකොට Tamanට හොඳටම තේරෙවි. Tamanගේ ඇඟේ මොන හරි ඇඳගෙන ඉන්න රෙදි ගෑවෙනවා නම් ඒව තේරෙවි. සද්දබද්ද ඇහෙනවා නම් ඒ දේවල් තේරෙවි. අඩිය තියෙන එක සමහරක් වෙලාවට තේරෙන්න පුළුවන්. ඒ කොහොම නමුත් කමක් නැහැ. භාවනා කරන්න පටන් ගන්නකොට හොඳම දේ තමයි Tamanගේ අදහස් ආකල්ප ඌමනාවන් බලාපොරොත්තු. එහෙම නැත්නම් ආකල්ප හැටියට ගත්තාම අපිට කියන්න පුළුවන් සුභවාදී ආකල්ප සහ අසුභවාදී ආකල්ප කියලා. ඒ කියන්නේ භාවනාව කියන්නේ මෙහෙමයි, මේක මෙහෙම විය යුතුමයි. අන්න ඒ වගේ තියෙන හැම එකක්ම අයින් කරලා දාන්න. විශේෂයෙන්ම කටි අහන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි නාසිකාග්‍රේම හුස්ම තියාගන්න බෑ. හුස්ම හැම වෙලාවෙම බලන්නම බෑ. භාවනාවට වාඩි වෙලා වැඩි වෙලාවක් ඉන්නම බෑ. ඇත්තටම එහෙම මොකක්වත් මේකක් මෙතන නැහැ. මේක අර ආමියකේ වගේ ඉරියව් පුරුදු කරන ප්‍රශ්නයක් හෝ එහෙම වැඩපිළිවෙලක් හෝ එහෙම ව්‍යායාමයක් නෙවෙයි මේක ඊට වඩා සිහිය දියුණු කිරීමේ වැඩපිළිවෙලක්. ඒ තියෙන අදහස් සුදා සාකල්ප ටික ඔක්කොම පැත්තකින් තිබ්බට පස්සේ නිදහසේ ඇවිදින්න පුළුවන් කමක් හම්බ වෙවි. හිතේ බරක් නැතුව. එහෙම ඇවිදිනකොට තේරුණ දේවල් ගැන භවනා විවරයක් වෙලා පරයන්කයක් ඉවරයක් කරලා පොතක් අරගෙන කරුණා කරලා ලියන්න. සක්මන් කරද්දී අඩිය අඩිය තියෙන එක තේරුණා. අඩිය අඩි දෙක තුනක් තියෙනකන් තේරුණා. සමහරක්කට හතරක් පහක් යනකම් තේරුණා. ඊට පස්සේ හිත දුවන්න පටන් ගත්තා. ඊළඟට හිතෙන්න පුළුවන් අපරාධෙ මම මටම බැනගත්තා. ආයෙ මම පුළුවන් තරම් ගන්න බැලුවා සක්මනටම හිත. නමුත් එනවා යනවා. ඔහොම එකක් තමයි තිබ්බේ. ඕක ඉතින් පැන පැන තිබුණා. අන්න එහෙම වුණත් කමක් නැහැ. ඒක ඇත්තටම හොඳ කමටහන් වார்த்தාවක්. අවංකම කියනවා නම් මම ඔය කියපු විදිහ එකක් වුණා. කොහොම නමුත් භාවනාවට වාඩි වෙනකොට හෝ සක්මනට යනකොට හිතක් තියාගන්න ඕන මේකට මට ඕන තරම් කාලය තියෙනවා. තමන් කාර්යබහුල කොහොමද කියන්නේ කාලසටහනකට වැඩ කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන් ඒ උනාට කමක් නැහැ. තප්පර වලින් ගමුකෝ. පැය වලින් ගත්තාම මේක ලොකවලදින් දවස් වලින් එහෙම ගත්තා. තප්පර කියන්නකො. මට තප්පර ඕන ගාණක් තියෙනවා කියලා. මේක හිත රවට්ට ගන්නව නෙවෙයි. මම කියන්නේ භාවනාවට යනකොට අපි රිලැක්ස් වෙන්න ඕන කියලා. පුළුවන් තරම් සැහැල්ලු වෙන්න ඕන. පුළුවන් තරම් සහනශීලී හැටියට හිතන්න පතන්න පටන් ගන්න ඕන. පුළුවන් තරම් නිදහස් වෙන්න නික්මෙන්ට නික්මෙන්ට පුළුවන් වෙන විදිහට කල්පනා කරන්න අදහස් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැති වුණොත් එහෙම අර තියෙන අසුභවාදී හෝ ඒ වගේ ආකල්පයන් ඌමනාවන් බලාපොරොත්තු එහෙම නැත්නම් තමන්ගේ අරමුණු ඉලක්ක ආන්ගේ වගේ දේවල් තමයි භාවනාවට ගොඩාක්ම කරදර කරන්නේ. ඊට පස්සේ භාවනාවට වාඩි වුණාම පළවෙනියෙන්ම සමහරක් විට ශරීරයේ හිත එන්නත් පුළුවන්. බාගදා ඔය හතර වටේ ඉන්න සද්දබද්ද වලට හිත එහෙම යන්නත් පුළුවන්. තමන්ගේ ශාරීරික වේදනාවල් දැනෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සිටිවිලි වලට හිත යන්නත් පුළුවන්. මොකක් වුණත් කමක් නැහැ. මගේ යෝජනාව මෙන්න මේකයි. ඒ හැම එකක් දිහාම මෛත්‍රීමේ සිතින් බලන්න. ඒ හැම එකක්ම මෛත්‍රීමේ සිතින් ඒ කියන්නේ ප්‍රතික්ෂේපයක් ඇති කරගන්නේ නැති සිතින් කුළුණු සිතින් කැමැති භාවයෙන් ඒ හැම එකක්ම අනුමත කරන්න. ඒ හැම එකක්ම දැක ගන්නට බලන්න. සද්දයක් ඇහෙනවා නම් ආ ඒක හොඳයි කියන තැනට හිත ගන්න. එහෙම නැතුව අපිට හිතන්න පුළුවන් ඕ මේක අද පටන් ගත්ත කියලා. පහුගිය දවසක මට මතකයි මෙහි වැඩසටහන කරනකොට අර ඒක අයියා කෙනෙක් කියනවා හම්දුරනේ එක සෙට් එකක් තියෙනවා ඕක මේ භාවනාව පටන් ගන්නකොටමනේ දාන්නේ. මම ඉතින් කල්පනා කරා මේ මායя තමයි. මම දන්නවා ඒගොල්ලන්ගේ gedarak කියලා. ඒකෝට මේ ඔක්කොම ටික මේ කල්පනා කරන හිත. ඒ කල්පනා කරන හිත තමයි ඇත්තටම මායя වෙන මොකක්වත් නෙවෙයි. එයා කරලා තියෙන වෙන මොකක්වත්ම නෙවෙයි වර්තමානයේ තුල අර අපේ තියෙන සිහිය කඩලා තියෙනවා කල්පනා කරන එකට දාලා. අපි හිතන්නේ මේ කල්පනා කරන එක ධර්මයේ හැටියට හිතනවා කියලා. නමුත් ඇත්තටම ඒකම. ඉතින් මගේ යෝජනාව තමයි ඒ විදිහට ඇහෙන දෙයක් තියෙනවා නම් දැනෙන දෙයක් තියෙනවා නම් ඒ හැම එකකටම මෛත්‍රී මුසු සංඥාවකින් මේකට මම කියන්නේ නැහැ මේ වේදනාව නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා එහෙම හිතන්න කියනව නෙවෙයි මේ. එහෙම නැත්නම් අර සද්දය ඇහෙන එක නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා එහෙම හිතන්න කියනව නෙවෙයි මේ. අර ගැටෙන අදහසක් නැතිව ප්‍රතික්ෂේප කරන අදහසක් නැතිව ඒක ඒකට අර අපි ඉංග්‍රීසියෙන් කියනවා වෙල්කම් කරනවා කියලා. අන්න ඒ වගේ ඒ දේ සාදරයෙන් පිළිගන්න. කැමැති සිතින් පිළිගන්න. ඒ ශබ්ද වලට ඇහෙන්න දෙන්න. ඒ වේදනාවන් වලට ශරීරයට වෙලා ඉන්න දෙන්න. ඒ ඒ දැනෙන මොනවා හරි දෙයක් තියෙනවා නම් දාඩිය දාලා තියෙනවා නම් ඒ දේවල් වලට එහෙම තියෙන්න දෙන්න. හිත දුවනවා නම් දුවන්න දෙන්න. ප්‍රශ්නයක් නැහැ. මගේ යෝජනාව තමයි හැකි පමණක් හැකි පමණක් ওই විදිහට Tamanට දැනෙන එහෙම නැත්නම් Taman ගැටෙන දේවල් එක්ක නොගැටි ඉන්න හිත හදා ගන්න බලමු අපි පළවෙනිය. මේකෙන් අපි දිනු කරන්නේ අර පරිමුඛන් සතින් උපට්ඨපෙත්වා කියන ආන්ගේ කාරණාවයි. සිහියට ප්‍රධාන තැනක් දෙන්න ඉගෙන ගැනීමයි මේ කරන්නේ. අපේ ඌමනාවට නෙවෙයි මතුවෙන දෙයට ප්‍රධාන තැන දෙන්න. ඔය අජන් සාහම්දුරු ගැන කතා කරන හින්දා අජන් බ්‍රහ්මංසෝ සංසගේ ඔය ප්‍රධානම කාරණා ඔය කියන අර එක පොතක් තිබ්බා මම හිතන්නේ open the door to your heart මොකක්ද මේ පුතේ නම එක එක ලස්සන කතාවක් කියනවා මෙන්න මෙහෙම එක එම්පයර් කෙනෙක් හිටියලු මං හිතන්නේ අධිරාජ්‍යයක් වෙන්න ඕන සිංහලෙන් ඒ කෙනාට තිබුණලු ප්‍රශ්න වගයක් ඒ ප්‍රශ්නවල පළවෙනි එක තමයි මොකද්ද වැදගත්ම වැඩේ දෙවෙනි එක තමයි මොකද්ද වැදගත්ම වෙලාව තුන්වෙනි එක තමයි කවුද වැදගත්ම කෙනා මේ ප්‍රශ්නෙට උත්තර හොයාගෙන මෙයා ලෝකේ ගොඩාක් තැන් වලට ගියාලු හොයාගන්න බැරි වුණාලු අවසානයේදී හාමුදුරු කෙනෙක් ඉන්නවා කියලා කිව්වලු කන්දකුඩ පස්සේ යා ගියාලු ඒ හාමුදුරන්ගේ මුණ ගැහෙන්න. මම දැන් හැටියට කතාව ඔහොමයි. ඊට පස්සේ යාගෙන් මේ ප්‍රශ්න ටික අහනවලු. මොකද්ද වැදගත්ම වෙලාව? දැන් මේ මොහොත. ආ එහෙනම් හරි. එහෙනම් ඒකට උත්තරේ හම්බ වුණා. මොකද අනික් කටිය අනික් හැමෝම කියලා තියෙන වෙන වෙන උත්තර කෑම කන වෙලාව, නිදා ගන්න වෙලාව, බෞද්ධ හැටියට නම් කියේ භාවනා කරන වෙලාව, ලංකාවේ හැටියට නම් කියේ බෝධි පූජාවක් කරන වෙලාව, වන්දනා කරන වෙලාව, ගාත කියනකොට බුද්ධානුස්සතිය කරන වෙලාව, නෑ විපස්සනාව ගැන හිතන වෙලාව, ඕව තමයි අපි හිතන්නේ. නමුත් ඇත්තටම වැදගත්ම වෙන වෙලාව මේ වෙලාව. මේ වර්තමාන මොහොත. ඊළඟ ප්‍රශ්නෙත් ඔකටම ගොඩක් හිටුවේ මොකද්ද වැදගත්ම වැඩේ? ආයෙකට උත්තරේ හම්බ වෙනවා දැන් කරන වැඩේ. තුන්වෙනි ප්‍රශ්නේ ටිකක් සූක්ෂමයි. ඉංග්‍රීසියෙන් කියනවා ට්‍රිකි කියලා. කවුද වැදගත්ම කෙනා? මට ඇත්තටම නැත්තන්ගෙන් අහන්න තියෙනවනේ හොඳයි කියලා හිතනවා මේ ප්‍රශ්නේ. කොහොම නමුත් කමන්නේ මම උත්තරේ කියන්නම්. අපි හිතන විදිහට වැදගත්ම කෙනා අපි. තමන් හැබැයි බුද්ධ ශාසනයේ හැටියට තමන් කියලා කියන්නේ මමත්වයේ කියලා කියන්නේ ඇත්තටම ධර්මයට පටහැනි කෙනෙක්. එතකොට වැදගත්ම කෙනා වෙන්නේ අපිත් එක්ක ඉන්න කෙනයි. අපිත් එක්ක තියෙන දෙයයි. සිහියෙන් උගන්වන්නේ පින්නතුනේ අපිට ප්‍රධාන තැන දෙන්න නෙවෙයි අපිත් එක්ක තියෙන දෙයට ප්‍රධාන තැන දෙන්න. අපිත් එක්ක ඉන්න කෙනෙක් ඉනවා නම් ඒ කෙනාට ප්‍රධාන තැන දෙන්න. හැබැයි මේකෙන් කියවෙන්නේ නැහැ අනිත් හැමෝටම අපේ ඔළුවට අත හොදන්න කියලා. ඒ වුණාට මේකෙන් කියවෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි අපි ඉගෙන ගනිවි බාහිර ලෝකයා අපිව තේරුම් ගන්නවට වඩා අපි ඒතන්ව තේරුම් ගන්නට හුස්ම අපි ගාවට එනකන් අපි බලාගෙන ඉන්න පුරුදු වෙවි වේදනාව අපිට සිද්ධ කරන්නට කියලා තිබුණාට ඊට කලින් අපි හිතුවට මේක මහා කරදරයක් කියලා ඊට වඩා මේ වේදනාවේ ස්වභාවය ඇති වෙනවා හිමීට පටන් ගන්නවා චුට්ටක් වැඩි වෙනවා ඊළඟට නැති වෙලා අඩු වෙලා යනවා කියන එක දකින්න පටන් ගනීවි අපි ඒ දෙයට ප්‍රධාන තැන දෙන්න ඉගෙන ගන්නවා එතකොට මතුවෙන සද්දයට උනත් ওই කියන බවක් තියෙන්න පුළුවන්. අපිට තියෙන සිහියට උනත් ওই ලක්ෂණේ තියෙනවාමයි. නාසිකාග්‍රේ වෙන්න පුළුවන්, හුස්ම දැනෙන්න පුළුවන්. ඒ දැනෙන එක ටික වෙලාවක් දැනලා නැති වෙන්න පුළුවන්. ඉතින් ඔය අපි තේරුම් ගන්නට යන්නේ මේ ලෝකයේ තියෙන අනිත්‍ය ස්වභාවය තමයි කල්පනා නොකළා වුණා. හිතුවේ නැතුව වුණාට. මේ නාසිකාග්‍රේ කියලා කියන්නේ මට මෙසේජ් එකකුත් ආවා එයාට හිතනවා කියලා මේ මේ මේ මේ මේ නහයක් තියෙන හින්දා තමයි මට මේක මෙහෙම තේරෙන්නේ මේක ඉතින් සංස්කාර වලින් හටගත් එකක් මේක අනිත්‍ය වෙලා යන දෙයක් මේක මෙහෙමයි නාම රූප තියෙනවා මෙතන සතර මහා ධාතු තියෙනවා බ්ලා බ්ලා බ්ලා මහා ගොඩක් දේවල් ඇත්තටම හොඳයි ඒවා ඉතින් ධර්මානුකූලව කියලා කියන්න පුළුවන් පොතේ පතේ තියෙන කාරණා තමයි හිතන්නේ ඒ වුණාට ඔය හිතන වෙලාවට ඒ හිතන මොහොතේදී ඒ හිතන කාලෙදී ඇත්තටම අපි ඉන්නේ වර්තමානයේ නන් නෙවෙයි ඒක නම් මම කියන්න ඕන පැහැදිලිවට ඉතින් සතිපට්ඨානය තුල උගන්වන්නේ අර අතීතයට සහ අනාගතයට දුවන හිත අකුසලයට නිතර නිතර බර වෙන හිත වර්තමාන මොහොතේ තියෙන දේත් එක්ක ඉන්න උගන්වන පාඩමයි වර්තමාන මොහොතේදී තියෙන්නේ මොකක්ද ඒ තියෙන දේ දැනගන්න පාඩමයි වර්තමාන මොහොතේදී කරන්නේ මොකක්ද ඒ කරන දේ සතුටින් බාර ගන්න පාඩමයි මේකට අර මෛත්‍රිය කියන දේ ලං කරගෙන තියෙන එක ලාභයක් හැම දෙයකටම මෛත්‍රී මුසු සංඥාවකින් ආරාධනා කරන එක හොඳයි. හැම දෙයක්ම මෛත්‍රී මුසු වෙච්ච අදහසකින් බාරගන්න එක ඒ හැම දෙයකටම මෛත්‍රී මුසු වෙච්ච විදිහේ සිතවිල්ලක් එක වැඩ කටයුතු කරන එක හොඳයි. කතා බහ කරද්දී මෛත්‍රී මුසු වෙච්ච විදිහට කතා බහ කරන එක හොඳයි. වැඩ කටයුතු කරනකොට මෛත්‍රී මුසු වෙන විදිහට වැඩ කටයුතු කරන එක හොඳයි. හිතන පතනකොට මෛත්‍රී මුසු වෙන විදිහට හිතන පතන එක හොඳයි. ඒ හැම එකක්ම අපි යොමු කරાવી සිහිය ඇති කර ගැනීම කියන කාරණයට. එතකොට මෙතන කියන්නේ නෑ පින්නතුනේ නිරන්තරයෙන්ම හුස්ම තුල ඉන්ට කියලා කතාවක් මෙහිදී කියන්නේ නෑ. හිත දුවනවා නම් කමක් නෑ. හිත දුවන්ට අවසර දෙන්න. හිත කියන්නේ හරියට ඇත්තටම ඔය අපි හරියට හසුරුවා නොගත්ත හිතක් නෙමේක. සාංශාරිකව ඉතින් දුවාපු හිත නෙමෙව්වා. නැත්නම් අතීතයේ දිහා පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් අපි කවදාවත් හිත එක තැනක තියාගන්න ඉතින් උත්සාහ කරපුවා නෙවෙයි. ලස්සන ලස්සන රූප දැක්කනම් ඒවා ඉතින් බලන්න යනවා. ලස්සන ලස්සන ඇඳුම් දැක්කනම් ඒවා ඉතින් ගන්නට යනවා. ලස්සන ලස්සන අය දැක්කනම් ඒගොල්ලන් හම්බ වෙන්න යනවා. ලස්සන ලස්සන කැම් දැක්කනම් ඒවා කන්ට යනවා. අවලස්සන දෙයක් තියෙනවා නම් ඒව විසික් කරන්නට යනවා. කැත දෙයක් තියෙනවා නම් ඒක ඒක අයින් කරන්නට යනවා. ඒක ඒක විනාශ කරන්න හිතනවා. අන්න එහෙම පුරුදු කරපු හිතක් මේක. ඉතින් ආනාපාන සතියේට හෝ ශරීරයට එන්න කල්පනා කළා වුණාට ඒක ලස්සන නෑ. ඉතින් මුල් එක. ඒකට ඉතින් ඉතින් එහෙම දුවනවා. කමක් නෑ ප්‍රශ්නයක් නෑ. ඒ සිද්ධ වෙන දේවල් වලට සිද්ධ වෙන්න ඉඩ දෙන්න. ඒ සිද්ධ වෙන දේවල් වලට සිද්ධ වෙන්න ඉඩ දෙන්න. ඒවට හා කියන්නේ. ඒවට කැමැත්තක් ඇති කර ගන්න. අන්න එතකොට හිත ওই බාහිරට දුවන එක මූලිකව අපිට කරදරයක් වුණාට පස්සේදී අපි ඒ දේ අනුමත කරන්න ගනීවි. සද්ධාහනක මූලිකව අපිට කරදරයක් වුණාට පස්සේ අපි ඒව අනුමත කරන්න ගනීවි. සද්ධාහනට පුළුවන් කන තියෙනවා. කමක් නැහැ. අජංචාහාමුදුරුව කියන්නේ සද්ද වලට අපි කරදර නොකරන තාක්කල් සද්ද අපිට කරදර කරන්නේ නැහැ. අන්න ඒක උන්වහන්සේගේ උපදේශය. අපි මේ සද්දය ඇත්තටම කරදරයක් කරලා ගන්නෙ නැති තාක්කල් අපිට මේ සද්දෙන් කිසිම කිසි කරදරයක් නැහැ. ඔහේ ඇහෙන දෙයක් විතරයි. සද්දෙට කිසිම කිසි හැඟීමක් දැනීමක් නැහැ. අපි තමයි මේකට හැඟීම දාන්නේ. හේතුව සිහිය නැති නිසා. ඉතින් ඔය කියන ආකාරයට පොඩ්ඩක් නැවත නැවත තමන්ගේ හිත දුවනවා නම් ඒ හිත දුවන එකට දුවන්ට දෙන්න. ඒකට සාදර වෙන්න සංසේගේ වචනෙන් කියනවා නම් ඒ දෙයට සාදර වෙන්න ඒ දෙයට කැමති වෙන්න ඒක අනුමත කරන්න එහෙම කරලා මොහොතක් නිවි හැනෙහිල්ලේ වාඩි වෙලා ඉන්න අන්න එතකොට සමහරක් වෙලාවට තේරෙයි ඔයයන්ගේ අවධානය ඔයයන්ගේ සිහිය තමන්ගේ ශරීරයට කොහේ හරි තැනකට පතිත වෙන්න පටන් ගන්නවා එක්ක ශරීරයේ බාහිරට ඒ කියන්නේ වාඩි වෙලා ඉන්න ආකාරය තේරෙන්න පටන් ගනීවි සක්මන් කරනවා නම් සක්මන් කරගෙන ඉන්න ආකාරය තේරෙන්න පටන් ගනීවි. අඩිය බිම තියෙනවා නම් අඩිය බිම තියෙන එක තේරෙන්න පටන් ගනීවි. සමහරක් වෙලාවට ආනාපාන සතියටත් හිත යන්න පුළුවන්. ඒ ගියා කියලා හිතේ හදාගන්න එපා පින්නතුනි. ආ මේ නම් මේක අල්ලගත්තා. දැන් මම මේ ගොඩක් වෙලාවක් ඉන්නවා කියලා එහෙම සිතුවිල්ලක් හදාගන්න එපා. ඒක දැනෙන්න පුළුවන්නේ. ඒකත් විමර්ශනාත්මක ඇහින් බලාගෙන ඉන්න. සිහිය කියලා කියන්නේ ඇත්තටම අපක්ෂපාතී නිරීක්ෂකයෙක්. හොඳට මතක තියාගන්න. අපක්ෂපාතී නිරීක්ෂකයෙක්. මේ ගමන තුල අදිස්ථාවයක් නම් ඇති කරගන්න එපා. හදිස්සියක් හදාගන්න එපා. ඉක්මන් කරන්න ඕනේ, ඉක්මනට යන්න ඕනේ කියලා එහෙමනම් හිතන්න යන්න එපා. කොහොමත් හදිස්සි වුණාම අර කොරස් කටේ තත්ලා ගන්න බෑ කියලා සිංහලේ වුණා. භාවනාව ගැන කියනවා නම් ඔයයන්ට හදිස්සි නම් පුළුවන් තරම් හිමීට යන්න. හදිස්සි නම් පුළුවන් තරම් හිමීට යන්න. අද ගොඩක් දේවල් කිව්වා ඒ ඇති මං. ඉතින් ඔය කියන හැටියට අර බාහිර දේවල් වලට හිත එහෙම දුවන්ට අවසර දුන්නාම වේදනාවල් වලට දැනෙන්න අවසර දුන්නාම අපි ඉගෙන ගනීවි මේ දේවල් එක්ක සාමයෙන් ජීවත් වෙන්න. එහෙම සාමයෙන් ජීවත් වෙන්න ඉගෙන ගත්තාම අපි ජීවත් වෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි අපේ ශරීරය එක්කයි. මේ ශරීරයේ දැනෙන කියන දේවල් එක්කයි. ඔන්න ඔය ඇති කරගන්න මූලික අභ්‍යාස ටික මේ ඊළඟ දවස් 7 තුල මේ සතිය ඇතුළත කරුණා කරලා නැවත නැවත පුරුදු කරන්න බලන්න. ඔයත් හැමෝම දවසකට විනාඩි 5ක් වතලුම තරමේ මම හිතනවා අපි එකතු කරොත් එහෙම දවසකට බාත් รู ම් එකට යන වෙලාව එකතු කරොත් එහෙම කොමඩ් එකේ ඉන්න විනාඩි 5කට වඩා වැඩි වෙලාවක්. ඒ වෙලාවට භාවනා කරන්න පටන් ගන්න. වෙලාවක් ඇත්තෙම නැති නැහැ කියලා හිතනවා. විහිළුවකට වගේ මම කියන්නේ. නමුත් මම හිතනවා දවසකට විනාඩි 5ක් අපි හැමෝටම වියදම් කරන්න බැරි නැහැ කියලා. අවසානයේදී නිින්දට මොහොතකට කලින් හෝ ටිකක් මේක පුරුදු කරන්න බලන්න. එහෙම පුරුදු කරලා Tamanට දැනෙච්ච දේ මොකද්ද, තේරිච්ච දේ මොකද්ද කියලා කරුණා කරලා පොතක් අරගෙන ලියන්න. ඒ වෙලාවෙම ලියන්න. ඕ නැත්තම් අමතක වෙනවා. අන්න ඊට පස්සේ අපි කතා බහ කරමු, සාකච්ඡාවට ලක් කරගනිමු. සාමාන්‍ය ජීවිතයේදී අර කියන විදිහට සිත කය වචනය කියන තුන්දොට සංවර කරගෙන සංවර කරගන්න ගමන් භාවනාවට අර වගේ යොමු වුණාම අපිටම තේරෙන අර සම්මාදිට්ඨිය ඇති වෙන බව මේ ලෝකයේ මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන විත්‍ය අපිටම තේරෙන බව අපි ඉදිරියේදී කල්පනා කරන්න උත්සාහ කරමු. ඉතින් අදට මේ සතිපට්ඨානය ගැන කරන පළවෙනි අවවාදයේ හැටියට මම මේ කාරණා ටික ඔයත්න්ගේ මතකයේ තැම්පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මේ කියාපු දේවල් ඔයත්ගේ ජීවිතයේ මේ සංසාර ගමන නැති කරගන්න උපකාරයක්ම වේවා කියලා බලාපොරොත්තුක් ඇති කරගන්න. සාදු සාදු සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් තියෙනවා දැන් ස්වාමීන් වහන්සේගේ මේ මේ කියපු උපදේශ හරිම වටිනවා කියලා මම හිතනවා හරිම ප්‍රායෝගික වශයෙන් වටිනා උපදේශ රාශියක්ම දුන්නා සතිපට්ඨානයට එළඹෙන හැටි පටන් ගන්න හැටි ස්වාමීන් වහන්සේගෙන් මම අහන්න කැමතියි අර සමහර විට ඔය పూర్ව කෘත්‍ය ඒ කියන්නේ භාවනාවට එළඹෙන්න පෙර ඒ කියන්නේ ආනාපාන සතිය හරි සක්මන හරි කිරීමට පෙර పూర్ව කෘත්‍ය කියලා එකක් කරන්න කියලා සමහර ගුරුවරුන් වහන්සේලා කියලා දෙනවා උදාහරණයක් වශයෙන් බුද්ධානුසතිය සීලානුසතිය කියලා එහෙම කියනවා එතකොට ඒව ඒව කොහොමද එතනට ගැලපෙන්නේ කොහොමද ඒක කරන්නේ ඒව අවශ්‍යමද නැත්තම් ඒක ඒක කොයි විදිහටද අවශ්‍ය ඒක ඒකින් මොකක් හරි සෙතක් තියෙනවා නම් කොහොමද ඒක කරන්නේ කියලා ස්වාමීන් වහන්සේගෙන් මම අහන්න කැමතියි එහෙමයි හොඳයි ප්‍රශ්නයක් කරමු අපි හිතමු සිහි පුරුදු කරගන්න වැඩේ කරගෙන යනකොට අපිට ඒක කරන්න ඕක මට තේරෙන්නේ නැති ටික කිව්වොත් එහෙම මම ඕක පාවිච්චි කරපු විදිහ ගැන කිව්වොත් එහෙම දැන් ඒක සාධාරණ වෙදි කියලා එහෙම කියන එකක් නමුත් කමන්නේ යම් වෙලාවකදී මට මගේ හිත පාලනය කරගන්න හෝ වාව ගන්නට අමාරු තැනකට ආවොත් එහෙම මම අන්න එතනදී ওই පූර්ව කෘත්‍ය කියන බුදු ගුණ ටිකක් මෙනෙහි කරලා දහම් ගුණ ටිකක් මෙනෙහි කරලා සංඝ ගුණ ටිකක් මෙනෙහි කරලා හිතේ අපි හිතමුකෝ ගැටීම තියෙනවා නම් අපි හිතමු ඊර්ෂ්‍යාව තියෙනවා කියන්නකො තියෙන්න පුළුවන් මේ මෙකී නොකී අදහසම් මහණුණා කියලා අපේ හිතවලත් ඌව පැන්නගින්න පුළුවන්. ඉතින් ඒ මොනවා හරි ඒ තියෙන කෙලෙස් මතු වුණොත් එහෙම ආන්ගේ වගේ දෙයක් ඉස්සර කරගන්නට මමත් කල්පනා කරලා තියෙනවා. අපි හිතමුකෝ ඔය කියන ත්‍යාගානුස්සතිය වගේ දෙයක් හොඳයි. අර ඊර්ෂ්‍යාව වගේ සිතුවිල්ලක් ඊර්ෂ්‍යාවන්ත භාව, ඊර්ෂ්‍යාවන්තකම වගේ එකක් ඇති වෙන අවස්ථාවක් ගැන අපිට තේරුණා කියන්නකො. තමන්ගේ මොකක් හරි ගැටීමක් තියෙනවා කියලා කියනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී මම හිතනවා ඒක අර ගොඩක් වෙලාට අපිට උදව් කරනවා අපේ යන අර ටිකක් චලිත වෙලා තියෙන ටිකක් විසිරීලා තියෙන හිත තැම්පත් කරවන්න. ඒ වගේම තමයි ඔයිටත් එක්කම අර අපිට අමනාපයක් ඇති වෙලා තියෙනවා නම් අමනාපකම වැඩි නම් ටිකක් මෛත්‍රී මුසුසිතුවිලි හිතන්න පුළුවන් නම් ඒ අමනාපය බැහැර වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි අර ඇලීමට වැඩි බවක් තියෙන එහෙම සිතුවිලි තියෙනවා නම් ඔය අසුබ ගුණ වගේ දේවල් හිතන්න පුළුවන් නම් ඒකත් හොඳයි කියලා කියලා තියෙනවා. කොහොම නමුත් පූර්ව කෘත්‍ය හැටියට අපි ගොඩක් වෙලාට අර කරන අර බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා උන්වහන්සේට ජීවිතේ පූජා කරලා ධර්ම රත්නයේ নমස්කාර වේවා ඒ ධර්ම රත්නයේ ජීවිතේ පූජා කරලා සංඝ රත්නයේ নমස්කාරය වේවා සංඝරත්නයට මේ ජීවිතේ පූජා කරලා තමයි මම මේ භවනාවට යන්නේ. ඒක හින්දා මට මේ භවනාව යහපත් විදිහට කරගන්න අවස්ථාව ලැබේවා කියලා සිතන ඒ විදිහේ ප්‍රාර්ථනාමය අදහසකුත් මම දැකලා තියෙනවා. එහෙම එකක් අපිටත් අපේ නායක හමුදුරුව උනත් ආරණ්‍ය හිටපු කාලෙත් කියලා දීලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට ඔහොම දෙයක් කරන එක උමනා වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට ඒක අර අපේ අපි හිතමු කමේ සිහියට මූලික තැන දුන්නට පස්සේ භාග වෙලාවට ඔය කියන කාරණාවක් හිතන්න නූමනා වෙන්නත් පුළුවන්. ඉතින් ඒකෙන් දා අම අහපු ප්‍රශ්නෙට මට උත්තරේ හැටියට දෙන්න පුළුවන් ඕක අපිම තීරණය කරන්න ඕන කියලා අපිම තීරණය කළ යුතු කාරණාවක් හැටියට මම දකිනවා. අපිට අපිව අපි හිතමුකෝ පාලනයක් කරගන්න කන්ට්‍රෝල් කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් පූර්ව කෘත්‍ය භාවිතා කරන එක එච්චර ඌමනා නොවෙන්න පුළුවන්. එහෙම නැතිනම් අපි පුරුද්දක් හැටියට පූර්වක්‍ෘත්‍ය කරලාම නම් භවනාව කරන්නේ. ඒකත් වැරද්දක් නෑ කියන එක මම කියන්න කැමතියි. මොකද අපි මතක් කරන්නේ මේ ලෝකයේට ඔය කියන භවනාව ගැන ඔය කියන දුකෙන් නිදහස් වීම ගැන කියලා දුන්න උත්මයා ගැනයි. උන්වහන්සේ කියලා දුන්න දේ ගැනයි. උන්වහන්සේ කියලා දුන්න විදිහට ඒ වැඩේ කරලා ඒ කටයුත්ත කරලා දුකෙන් නිදහස් වෙච්ච ඇත්තු කෙනයි. ඉතින් ඒක ඇත්තටම අපේ චිත්ත ප්‍රීතිය ඇති වෙන වැඩක්. ඉතින් අර ත්‍යාගානිසතිය වුණත් අපේ හිතේ සන්තෝෂය ඇති වෙන දෙයක්. අපි දානයක් දුන්න දෙයක් තියෙනවා නම් මොනවා හරි අතහැරීමෙන් සිදු කරපු ඒ වගේ පරිත්‍යාගශීලී බවක් තියෙනවා නම් ඒ වගේ දෙයක් මෙනෙහි කරන එක ඇත්තටම යහපත් වූ කාරණාවක්. ඉතින් ඒක ඇත්තටම කියනවා නම් ආපහු කිව්වොත් එහෙම ඒක තමන් තීරණය කරන්නට හොඳයි කියන යෝජනාව මම කරන්න කැමතියි. ස්ථීරම දෙයක් නෙවෙයි ඒකේ තේරුම. ස්ථීරම දෙයක්ුත් නෙවෙයි. නමුත් කලාට ප්‍රශ්නිකුත් නැහැ. බොහොම පිං ස්වාමීන් වහන්සේ. බොහොම පිං. බොහොම මේ ප්‍රයෝජනවත් උපදේශයක්. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ අවසරයි. ගිය සුමානේ කමඨහන් වාර්තාව ගැන මතක් කරන්නයි මට ඕනේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම ගිය සුමානේ මට තුන් වතාවක් විතර තමයි භාවනාවට වාඩි වෙන්න පුළුවන් වුණේ. මම දෙවතාවක් විතර තමයි සටහන් තිබ්බේ. ගොඩක් කාර්යබහුල වෙච්ච නිසා. අර කලින් මම මේ කියාපු දේවල් වලට වඩා අමතරව මට දැනෙච්ච දේ තමයි ස්වාමීන් වහන්සේ මේ මේක මට මට හිතාගන්න බෑ කියන්නේ මම මේ පොත කියවපු හින්දා මට මේක තේරුණාද නැත්නම් ඇත්තටම තේරිලා පොතේ තිබ්බක මතක් වුණා එහෙම මට දන්නේ නැහැ. නමුත් අර හුස්ම ගන්න ඉහළට පහළට දානකොට ඒ කියන්නේ දැන් හුස්ම ඉහළට ගත්ත අග පොඩි අර ශරීරයේ තෙරපුමක් වගේ එනවා ඒක නිකන් දුක් වේදනාවක් වගේ කියලා ඒ විදිහට පොඩ්ඩක් තේරුණා. ඒක අර mindfulness in plain english කියන පොතේ තියෙනවා. ඒ ඒ ඒ වගේ පුංචි පුංචි දෙයක් වැඩිපුර තේරුණා. ඒක තමයි ස්වාමීන් වහන්සේ මේ සුමානෙට කියන්න තියෙන්නේ. අර කලින් කලින් ඒවම තමයි හිතේ හට මෙහාට යන්නේ එහෙම තියෙනවා තාම. හැබැයි චුට්ටක් ඒක ආදැන් එහාට ගියා කියලා දැනෙනවා. හ්ම්. එතකොට නෝනා ඔබතුමිය හිත එහාට යනකොට සහ මෙහාට එනකොට එතකොට ඊට කලින් මොකද්ද මතකෙට තිබ්බේ කියලා මතකද? ඊට කලින් අවධානය තිබ්බේ මොකක්ද? ගොඩක් වෙලාවට මතකයි සමහර වෙලාවට මතක නෑ. අර ගොඩාක්ම සිතුවිලි නිකන් සෑහෙන්න අවිල්ලා ගියාම කොහෙන් මේක ආවද කියලා මතක නෑ. එතකොට මම සමහරලාට මම ඉස්සරින් නම් සමහරලාට කරන එක ආපස්සට ගිහිල්ලා කොහොමද මම මෙතනට ආවේ කියලා හිතලා බලනවා. භාවනාවේදී ගොඩක් වෙලාවට මතකයි. ඒ කියන්නේ චුට්ටක් යනකොට මට තේරෙනවා ගියා කියලා. සමහර වෙලාවට මගේ දැන් මගේ යෝජනාව මෙහෙමයි. ඔබතුමියට දැන් අපි හිතමුකෝ ආනාපානය නම් තේරුනේ ආනාපානය අඩුවේවි අඩුවේවි අඩුවේවි අඩුවේවි ගිහිල්ලා ඊට පස්සේ ඔය කියන සිතුවිල්ල පැන නැගුණාද එහෙම නැත්නම් ආනාපානය සිදුවෙන අතර ඒක අඩු නොවි ඒකද යන තියෙන අවධානය අඩු නොවි එකපාරටම සිතුවිල්ල පැන නැගුණාද කියලා මගේ ප්‍රශ්නේ. ආනාපානය කරන අත්තරම ස්වාමීන් වහන්සේ ආනාපානය බෑග්ග්‍රවුන්ඩ් එකේ වගේ තියෙනවා. ඒ වුණාට සිතුවිල්ලක් තියෙනවා. අර නිකන් ලේයර්ස් ලේයර්ස් වගේ ගොඩාක් ඒ කියන්නේ සිතේ දාන හතරක් පහක් එක වෙලාවට සිද්ධ වෙනවා. හරි. එතකොට ඔබතුමියට ආනා ඔය කියන හැටියට ආනාපානය දැක ගන්න අතරම සිතුවිල්ල තීරුම් ගන්න සිතුවිල්ල තියෙනවා කියන එක දකින්නත් පුළුවන් වුණාද? සමහර විට ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට හැමතිස්සෙමත් නෙමෙයි. එහෙමයි. හරි. එහෙනම් ඊළඟ දවසේදී බලන්න පුතා ඔය කියන ඔය කියන තැනටම ඔය කියන ආකාරයටම නැවත නැවත නැවත නැවත පැමිණෙන්න බලන්න. අපිට අර සැකයක් වගේ තියෙන්න පුළුවන් නම් ඒ සැක තියෙන කාරණාවක් ගැන ඕක අර සැකේ කිලිකුවට මහා ලොකු සැකයක් නොවෙන්න පුළුවන්. නමුත් භාවනාව තුළ තමයි අපේ නීවරණ ඔක්කොම ටික එළියට ඇදලා දාලා ඔබ ගලවලා විසික් කරන්නේ. එතකොට දැන් අර පුතේ ඒකද දන්නේ මේක මට තේරුනේ. එහෙම නැත්නම් ශරීරයේ ඇත්තටම ආනාපානය තුලින් මේ ලැබෙන වෙනස මම දැක්කාද කියන එක තේරෙන්න ගන්නවා. ඕකට නැවත නැවත නැවත නැවත නැවත නැවත පැමිණියාම. හොඳේ මට මතක නැහැ ඉංග්‍රීසි ලස්සන වචනයක් තියෙනවා මොකද්ද ගොඩක් වෙලාවක් කරනකොට මට ඒක සැකෙන්න තියෙනවා කියලා. මට මතක නැහැ ඒක මොකක්ද ෆිල්ම් එකකද කොහෙද උකින් ඒ කාලේ මම බැලුවේ. ඉතින් කොහොම හරි නැවත නැවත ඔය කියන දෙයට මුහුණ දෙන්න මුහුණ දෙන්න ඔබතුමියට සැක නෑර දැනගන්න පුළුවන් කමක් හම්බ වෙවි. ඒ තියෙන අත්දැකීම හින්දා. ඒ අත්දැකීම වෙන මොකක්වත්ම නෙවෙයි. පැහැදිලිවටම ඒ සිද්ධ වෙන දේ දකින්න උනහම ඒ ඒක තුල තියෙන කාරණේ දකින්න උනහම අපි දැනගන්නවා පොත ගාවගත්ත හින්දා නෙවෙයි එහෙමනම් මේක මෙතන තියෙන හින්දා මට මේක තේරෙන්නේ කියලා. අන්න එතකොට තමයි අපි අර නිසක භාවයට හැමිනෙන්න පටන් ගන්න. ඉතින් අනිත් එක තමයි ඔය කියන විදිහට හිත හිත යනකොට අර ඊට කලින් වෙච්ච විදිහමයි කියලා කියනවට වඩා මම කැමති යෝජනාවක් හැටියට කරන්න. ඊට කලින් හිත ගිය විදිහට වඩා නෙවෙයි මේ වෙනකොට හිත යන විදිහ ගැන අපිට තේරෙන්නේ පුතේ. ඒකින්ද ඒක ඒක ලියන්න පුළුවන් නම් හොඳයි. ඒක ලියනවට කියන්න කියලා කියන්නේ මම මේ ඔයාලට මේ පොතක් පබ්ලිෂ් කරන්න කරනවා නෙවෙයි. මුලින් මේකේ තියෙන කාරණාව එළියට ඇදලා ගන්න මේවා අපි මිස් කරන පොයින්ට් තියෙනවා. උදාහරණයක් හැටියට කිව්වොත් දැන් ආනාපානය අඩුවේවි අඩුවේවි අඩුවේවි ගිය වෙලාවක සිතවිල්ල එනවනම් ඒක ඇත්තටම වෙනම කතාවක්. නමුත් ආනාපානයේ තියෙනකන් සිතවිල්ල ඇවිල්ලා ඒ දෙක එකට තියෙනවනම් දැන් මේක දෙකක් නේ. තේරෙනව නේද? එහෙමයි. එහෙමයි. ඒකින්ද ඊළඟ වතාවේදී බලන්න පුතේ ඕක කොහොමද වෙන්නේ කියලා. ඕක ඕක ආනාපානයේ තියෙන අතරම වෙනවද? ආනාපානයේ තියෙන අවධානය අඩු වෙච්ච හින්දා හිත එතනට යනවද? එහෙම නැත්නම් ආනාපානයේ තියෙනකන් එයා කැමතිද තව එකක් තියාගන්න උදාහරණයක් ඇටියට කියනවා නම් අපි ඉගෙන ගන්නකොට අර සින්දුවක් දාගෙන පොත්පත් පාඩම් කරන ඕන ඕම වැඩක් වගේ කරන්නේ ඒ කාලේ අන්නේ ඒකක්ද මේ තියෙන්නේ කියලා චුට්ටක් බලන්න මොකක්ද මෙතන තියෙන කියන කාරණේ. එතකොට හොඳම දේ තමයි ඔය කියන ඔය ලබාපු අත්දැකීමට නැවත නැවත නැවත නැවත නැවත නැවත පැමිණෙන්න බලන්න. අන්න එතකොට මේක තුල තියෙන කාරණාව අපි විශේෂයෙන් දකින්න පටන් ගන්නවා. දැන් දකින්න කෝණයට වඩා විශේෂ වෙන වෙන පැති වලින් දකින්න ගනීවි. අපි ඒකට කියමු විපස්සනාව කියලා. විශේෂයෙන් ස්පර්ශ කරන්න පටන් ගනී. වෙනත් වෙනත් පැති වලින් ස්පර්ශ කරන්න පටන් ගනී. හොඳේ. ඒකින්ද නැවත නැවත නැවත ওই ටික සිදු කරන්න පුළුවන් තරම් සක්මුණුත් කරන්න. ඊළඟට සාමාන්‍ය ජීවිතයේදී අදාර කියලා දුන්නා වගේ වැඩ කටයුතු කරනකොට මම නම් ඔක කරන්න පටන් ගත්තේ හැම පැයකම පළවෙනි විනාඩිය එලාම් එකක්ම තිබ්බා. මං ගාව ඒ කාලේ හොඳ එලාම් කරගත්ත පොඩ්ලොසොද්ද පොද. ඒකේ එලාම් එක තියලා ඒ පළවෙනි විනාඩියේදී කරන වැඩේ හොඳට දැනගෙනම කරා. පළවෙනි විනාඩියේදී කරන කතාව හොඳට හිතාමතා බොහෝම සංවර ලීලාවෙන් බොහෝම හිමීටම කළා. දැනගෙනම ඌමනාවෙන්. හැබැයි අනිත් අනිත් වෙලාවල් ටික අතහැරලා දැම්මා. මොකද අර පුරුද්දට යන්නත් එපා නැත්නම් සාමාන්‍ය ලෝක ජීවත් වෙන්නත් බෑනේ. ඒක හින්දා. නමුත් සිහියට පුරුදු වුණාට පස්සේ අයියෙන් කතා කළා හෝ හිමින් කතා කළා කියලා එහෙම ප්‍රශ්නයක් නොවන තැනකුත් එයි. නමුත් මූලිකව මේක බලන්න මම පුතා සාමාන්‍ය ජීවිතයට ගෙන යන්න. සාමාන්‍ය ජීවිතේ කරන කියන වැඩ කටයුතු වලටත් මේක චුට්ට චුට්ට ඈඳ ගන්න බලන්න. ඊට පස්සේ ඊළඟ දවසේ කමඨං වார்த்தාවට ආන් ඒක පොඩ්ඩක් එකතු කරන්න. ඒක ඇත්තටම ඒක ඇත්තටම සන්තෝෂයක් එම් කරන්න පුළුවන්කම තියෙනවා. බොහොම හොඳයි ඒක. එහෙමයි ස්වාමීන් වහන්සේ අගඩක් පින් සිද්ධ වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. නැහැ. ස්වාමීන් වහන්සේ මම අර ගිය පාර කමඨහන් විස්තරයේදී වහන්සේට කිව විදිහට අර නාසිකාග්‍රේටම යොමු කරගෙන මේ භාවනාව කරගෙන යද්දී ඔළුව බැලන්ස් කරගෙන ඉන්න බෑ හෙලවෙනවා වගේ කියලා ඔබ වහන්සේ මට උපදෙස් දුන්නා. නාසිකාග්‍රයෙන් පටන් අරගෙන ඊට පස්සේ වෙන තැනකට හිත යොමු කරන්න කියලා. දැන් මම මේ සතියේ මේ විදිහට භාවනාව කරා. එහෙම කරනකොට ස්වාමීන් වහන්සේ දැන් හිත සංසුන් කරගන්න නාසිකාග්‍රයට තමයි හිත මුලින්ම මේ යොමු කරලා හිත සංසුන් කරගෙන ටික වෙලාවකින් මම නිකන් ඇතුලෙන් පෙනහළු වලට ගිහිල්ලා එතනින් පිට වෙනවා ඒ ටික දිහා බලාගෙන නිකන් ඒක සිහියෙන් හිටියා. එහෙම ස්වාමීන් වහන්සේ ටික වෙලාවක් ඉන්නකොට නිකන් ඒ ක්‍රියාවම තමයි එතකොට දිගටම කරෙන්නේ. එක පාරටම නිකන් ලොකු ගැස්මක් වගේ ඇවිල්ලා එතනින් අයින් වෙනවා. සමහරලාට මේ කකුල් දෙකක් කකුල් දෙකත් උඩ යනවා වගේ අර එහෙම නිකන් ඇඟේ ලොකු ගැස්මක් වගේ එකක් එනවා. මම ඉතින් ඊට පස්සේ ආයෙත් කීප වාරයක්ම ওই විදිහට ඉතින් ආයේ හිත අයින් වෙලා ආයි භාවනාව පටන් අරන් ওই විදිහට දැන් දවස් කීපයක් උත්සාහ කරාම උඟ වෙලාවට එතනින් භාවනාවෙන් අයින් වෙනවා ස්වාමීන් වහන්සේ. මට ඒකට උපදේශයක් දැනගන්න ඕනේ. මගේ භාවනාවේ පහුගිය දවසක මම හිතන්නේ ධර්ම සාකච්ඡා කරනකොට මම මේක කිව්වා. මුලදී මට මෙහෙම එකක් තිබ්බා. මට තේරුණා මම ගොඩාක් ලොකු කෙනෙක්. ලෝකෙ ගොඩාක් පොඩි. ආන් ඒව. ඔතනට ආපුවාම මට දැනිච්ච බය මම මම මහා ප්‍රපාතයකට වැටෙනවා වගේ අන්න එහෙම එකක් තේරුණා. ඕක දැනිච්ච බය ඇතර මහන්නාට පස්සේ වුණේ ඒක. ඊට පස්සේ මහන්නාට පස්සේද කලින්ද මන් දන්නේ කොහොම හරි ඔතනට ආහම ඔතනට ආවට පස්සේ ආය භාවනාව කරන්න බැරි තැනකට මාව ගියා ආපහු ආපස්සටම ගියා. හැබැයි වාසනාවකට හේනපොළ හාමුදුරුවන්ගේ පොත හම්බුණා. සහ දමුජි සංසික දේශනා හම්බුණා යාළුවෙක්ගේ මාර්ගයේ. ඒවා ටික අහගෙන බලනකොට උන්වහන්සේලා කියලා තියෙනවා මේක භාවනාව තුළ ඇත්තටම සාමාන්‍යයි කියලා. හේතුව තමයි අපි අර මොහොතකට මමත්වයේ නැති එහෙම නැත්නම් පාලනය කිරීමේ අදහස නැති පාලනය නොකරන ස්වභාවිකවම ස්වභාව ධර්මයේ තේරුම් ගන්න ස්වභාව ධර්මයේ න්‍යායට යටත් වෙන තැනක මොහොතක් ඉන්නවා. අම්ම කිව්ව හැටියට හුස්ම අර පපුව තුල ඒ සිද්ධ වෙන විදිහ දැකගෙන දැනගෙන ඉන්නවා ඒක පුදුමාකාර වෙනසක්. නමුත් ඒකෙන් නිදහස් වුණාට පස්සේ නැත්තම් ඒ කියන අර අර ඔය කියන පාලනය කරන භාවයෙන් ආත්මයෙන් ආත්ම අනාත්ම සංඥාවෙන් නිදහස් වෙලා ආපහු අපේ අර පරණ පුරුදු ලෝකයට එන එක ඇත්තටම කියනවා නම් ඒක ලොකු වෙනසක්. ඒ ලොකු වෙනස ඇත්තටම අපිට දරා ගන්න ටික අමාරු වෙන විදිහ වෙනසක්. ඒක ඒක ශරීරයට කරලා දෙන්න පෙන්වන්න ලේසි වෙන්නේ ওই වගේ සංසිද්ධියකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර වගේ අර මොකක් හරි අර මනෝ චිත්‍රයකින් වෙන්නත් පුළුවන්. හැබැයි මේක අපිට නුහුරුයි. මේක අපිට කෝඩුයි. මේක අර නුහුරු නුපුරුදුතාවයේ හින්දා අපි මේකට අර ටිකක් බය වෙන්න වගේ හදනවා. එතකොට මේ ඊළඟ වතාවේදී මගේ යෝජනාව තමයි භාවනාව තුළදී අපි අර පාලනය කරන සංඥාවෙන් නිදහස් වුලා ඉඳලා ආපහු ඒ කියන සිහියෙන් අයින් වෙනකොට ඒ කියන සිහියෙන් අපි හිතමුකෝ මිදෙනකොට කියලා. අන්න එහෙම මිදෙනකොට ආපහු අර අර පරණ ලෝකයට එන එක තමයි වෙන්න පුළුවන් ওই විදිහට අපිට දැනෙන්න තේරෙන්නේ. මේක එතකොට හැමෝටම වෙන්න ඕනම කියලා එක්කුත් නැහැ. සමහරක් විට වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒක ඒක කිසි ප්‍රශ්නයක් නැති දෙයක්. එක එක කෙනාට එක එක විදිහට මේක එළියට එන්නත් පුළුවන්. ඒකත් කිසි ප්‍රශ්නයක් නැහැ. කොහොම නමුත් තම අපි මේකට පෙර සූදානමකින් යන්න. මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා. අපමට පුළුවන්කමක් හම්බෙලේවි ඊළඟ මොහොතේදී ගොඩාක් තව ඕකට ලං වෙලා බැලුවොත් එහෙම ඔය කියන තැනට කිට්ටු වෙන්න බැලුවොත් එහෙම ඕක සිද්ධ වෙන්න කලින් ඕක සිද්ධ වෙන්න තප්පරෙන් 1000න් එකකට කලින් සිද්ධ වෙන තව මොනවා හරි කටයුතු කාරණා කීපයක් තියෙන්න පුළුවන් උදාහරණයක් ඇටියට කිව්වොත් එහෙම අපි නිකම් මේ උදාහරණකින් කියන්නේ හොඳයි අපි ශරීරයේ ඇතුළේ ඉඳලා හුස්ම බලනවා කියන ඒ සංඥාව හරියට නිකන් අර වීඩියෝ එකක් අරන් ගියා කියන්නකෝ අපේ ශරීරයේ ඇතුළට. එතකොට මුලින් අපි ඔන්න හුස්ම දකිනවා ශරීරයේ ඇතුළේ ඉඳලා ඊළඟට ඒ කැමරාව ශරීරයෙන් එළියට ගිනිච්ච කියන්නකෝ. අන්න ඒ වගේ වෙන අන්න එහෙම වුණාම ඊළඟ වතාවේදී ඔය කියන විදිහට අපිව කොලවන්න හෝ සලිත කරවන්න ඒ කියන අවස්ථාවට බැරි කමක් ඒවි. මොකද අපේ සිහිය මොහොතකට උතනින් කඩලා දානවා. මොහොතකට අපේ සිහිය උතනින් පන්නවනවා. හේතුව අපිට ඒක තාමත් අල්ලගන්න පුළුවන් කමක් නැති හින්දා. ඉතින් මගේ යෝජනාව තමයි තවදුරටත් භාවනාව කරගෙන යමු. කරගෙන ගිහිල්ලා භාවනාවට කලින් අපි හොඳ පෙරසූදානමක් හදාගෙන යන්න මේක සිද්ධ වෙන මොහොතට කලින් මොකද්ද වුනේ කියලා. මේක සිද්ධ වෙන මොහොතට පෙර මොනවද දැනෙන්නේ? ඊට ඊට කලින් මොකද ඇත්තටම තියෙන්නේ? උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම ආනාපානෙ නැත්තරම නැති වුණා කියන්න. නැත්තරම නැති වෙලා ආය ආනාපානෙ ගොනා යන්නේ පොල් පැලේ කන්න කියලා තේරෙන පටන් ගන්නවා. අන්න ඒ වගේ අවස්ථාවකට ඔව් අපිට එන්න පුළුවන් කමක් හම්බ වෙනවා. බොහොම හොඳයි භාවනා අධ්‍යක්ීම නිතර නිතර භාවනාවට යොමු වෙන බලන්න සක්මන කරන්න අර අද කියලා දුන්නා වගේම සාමාන්‍ය ජීවිතයේ වැඩ කටයුතු කරනකොට කතා බහ කරනකොට හිතන පතනකොට අර අර කියන විදිහට සිහි පොඩ්ඩක් භාවිතා කරන්න හැටි තුට්ටක් තුට්ටක් පුරුදු කරන්න. එතකොට ආරේෂ්ඨාංගික මාර්ගයයි මේ පුරුදු කරන්නේ. ඒතර ආරේෂ්ඨාංගික මාර්ගය කවුරු හරි කෙනෙක් මේ ජීවිතයේදී පුරුදු කරනවා නම් මෙයා දෙන සෝතාපන්න වෙලා කියලා තමයි මම නම් අහලා තියෙන්නේ. ඉතින් ඒක ඔයත් හැමෝටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරන්නේ. කොහොම නමුත් බලන්නම් මේක සාමාන්‍ය ජීවිතේටම සහයෝගී කරගන්න බලන්නම් ඈ. බොහොම සතුටුයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි සානස බොහොම පිං. දිරුවන් සරණයි.